අපේ ජීවිත තුළ ජීවිත සුවපත් කරන පිණිස තැන්පත් කරවන්නට ආරාධනා කරමි. ගෞරවනීය ධර්මදේශක ආනන්ද වහන්සේට මේ උතුම් ධර්මදේශනාව ආරම්භ කරන්නට ආරාධනා කරන මොහොතයි දැහැත් වර්ගය පිළිගන්නමි. එනම් ආරාධනා සාකාර පාතලා සෑම සිදුවලාම සහ සම්බන්ධ වෙනවා. කුරුණෑගල ප්‍රදේශවාසී සෑම සිළු දෙනාටම ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ ශ්‍රී සද්ධර්මය අසන්න දෙන්න සලස්සන්නට කාලයක් තිස්සේ ගත වෙනසක ප්‍රතිඵලයක් වශයෙන් සුජීව කියලා සත්පුරුෂ කල්යාණ මිත්‍ර ඒ පින්වත් මැතිතුල් සරෝජිනී හේරත් කල්යාණ මිත්‍ර සත්පුරුෂ මැතිණියගේ අප්‍රතිහත උත්සාහය නිසාවෙන් නොපසුබට වීර නිසාවෙන් අද දවසේ මේ උතුම් ධර්මශාලා මණ්ඩපයේදී අපි සෑම සිල් දෙනාටම මේ උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නට ලැබෙනවා. ඒ නිසාවෙන් අද දිනේ අපි සෑම සිල් දෙනාම මේ උතුම් ධර්ම ශ්‍රවණය තුළින් රැස් කරගන්නා සකල විකුල කුසල සම්භාර ශක්තිය ඔබ දෙපර ඇතුළු මේ සඳහා පෙරදීය ගන්න සෑම සිල් දනානම වීර පාරමිතාවක්ම වේවා ගොජ්ජංග ධර්ම ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම දියුණු පමුණු කරගනිමින් මේ ජීවිතයේම සංසාර දුකින් අත මිදෙන්නට සසර අන්තරයෙන් මිදෙන්නට මේ අපට ලබන සැනසෙල්ල ඔබ සෑම සිල් දෙනාටම හේතු ප්‍රතිශ්‍රය වේවා කියලා අපි සාදුකාර කරා. ගෞරවනීය ස්වාමීන් වහන්සේට අපි පාද නමස්කාර පූර්වකව නිවනට මඟ යන කරමේ උතුම් වූ ශ්‍රී සද්ධර්මය අප වෙනුවෙන් දේශනා කර වදාරන සේක්වා අවසරයි ස්වාමීන් සංකාරයක් දෙන්න උතුම් වූ පංචශීලයේ සමාදන් වීම සඳහා ශබ්ද නගලා নমස්කාරය කියන්නේ සීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා වහන්සේලා ඇතුළු වන්දනීය මහා සංඝරත්නයන් අවසර ඒ වගේම ඒ වැඩම කොට වදාළ ගෞරවනීය මෑණියන් වහන්සේලාගෙන් අවසර පින්වතුනි ඒ පින්වත් සුජීව හේරත් මහත්මිය මහත්මයා ඒ වගේම සරෝජනී හේරත් මහත්මිය ඒ තමන්ගේ දුවා දරුවන් සමග අපිට ආරාධනයක් සිදු කළා ස්ථානයේ වැඩම කරලා මේ ආකාරයෙන් ධර්ම දේශනාමය පින්කම සිද්ධ කරන්නේ කියලා. ඒ ප්‍රතිඵලයක් හැටියටයි මේ මොහොතේ මේ පින්කම සිද්ධ වෙන්නේ. වටන් පිටාව දකින්නකොට අපිට පේනවා බොහොම විචිත්‍ර වූ ලස්සන පින්කම සුද්ධ සිද්ධ කරලා තියෙනවා. පින්කමක විචිත්‍රභාවය දකින්නකොට ඒ පින්කම සංවිධානය කළා වූ පින්වතුන්ලාගේ සිත්සතන් තෙරුවන් උදෙසා කොයිසානම් විචිත්‍රභාවයක් දක්වනවාද කියන කාරණය පැහැදිලි වෙනවා පින්වතුනි. බුදුරජාණන් වහන්සේගේ කාලේ එක්තරා ලස්සන චිත්‍රයක් තිබුණා. ඒ චිත්‍රයේ විතරාගේ සිත ඊටත් වඩා විචිත්‍රයි කියලා පින්වතුනි. එමනම් ඔබලා විචිත්‍රාකාරයෙන් පින්කම් සිද්ධ කරනකොට ඒ විචිත්‍ර භාවය තුළ අපි දකින්නේ ඔබලාගේ සිත් සතන් බුදුරජාණන් වහන්සේ උදෙසා ධර්ම රත්නයේ උදෙසා සංඝ රත්නයේ උදෙසා මීටත් වඩා විචිත්‍රයි කියන කාරණය පිළිබඳව. පින්කමක් සිද්ධ කර ගනිද්දී අපි මේ පින්කම විචිත්‍රාකාරයෙන් සිද්ධ කරන්න දක්ෂ වෙන්න ඕනේ පින්තුනේ. පින්කම විචිත්‍රාකාරයෙන් සිද්ධ කරද්දී එක පැත්තකින් ලෝභී සිතුවිලි දුර වෙලා යනවා. ඒ වගේමයි ඔබලා අනාගත භවයේ උදෙසා වටිනා කියනා වූ කුසල් සංස්කාරයන් ඒ තුලින් රැස් කර ගන්නවා. දැන් මේ කළා වූ කුසල් සංස්කාරයන්ගේ විපාකයන්මයි. මම සංසාරේ සම්බුද්ධ ශාසනවල ඉපදිලා මහා ප්‍රතිපදාවන් ලබලා ඒ උතුම් පැවිදි ජීවිත ගත කරද්දී මේ කරන්නා වූ කුසල් සංස්කාරයන් තුලින් ඔබලාටත් පින්තුනි සංසාරේ විචිත්‍ර වූ පූජාවන් ලැබීමේ අවස්ථාව සැලසෙනවා කියලා හේතුඵල ධර්මයන් තුලින් අපිට දකින්න පින්තුනි ලෝතර බුදුරජාණන් වහන්සේ ධර්ම දාන වෙලාව නොසලකා හරියි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ පින්තුල්ලා ඔබලාට චෝදනා කරාවි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙම දේශනා කරලා බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකීන්ගෙන් බොහොම කාරුණික ඉල්ලීමක් කරනවා. ඔබලා සත්‍යමේට දායාද නොවි ජීවත් වෙනවා. ඔබලාට ලෝකයා නිදර කරාමි කියලා. බලන්න ලෞතුරා බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකීන් වන අපේ එවැනි කාර්මික ඉල්ලීමක් සිද්ධ කරලා කියන්නේ පින්තුනි මහා සංඝ රත්නය අරමුණු කරගෙන මෙහි වැඩ සිටින සෑම සාමින් වහන්සේ නමක්ම අරමුණු කරගෙන ඔබලා අපි තුල නිහතමානී සතුටක් ඇති වෙනවා. ඔබලා අපි අරමුණු කරගෙන එන විචිත්‍ර පූජාවන් සිද්ධ කරන්නේ අපි සද්ධර්මයට දායාද වෙලා ජීවත් වුණ නිසායි කියන කාරණය සිහිපත් වෙනකොට. ඒ අහිංසක සතුට හිතේ දාගෙනමයි මේ ධර්ම දේශනාව පිටුලාට සිද්ධ කරන්නේ. පිටුලින් යහපත් වික්ෂුවක් හැටියට विवेका දක්ෂයා පින්කම් සිද්ධ කරලා සුගතියට යනවා. මේ සම්මා සම්බුද්ධ ශාසනයේ සැබෑ වනරාමින පක්ෂියාට මේ විචිත්‍රභාවය ලැබෙන්නේ පිටුනේ එයා පෙර මාංශ ජීවිතවල ඉපදිලා කරගත්තා වූ පින්කම් නිසාමයි පිටුනේ පින්කම් සිද්ධ කරගත්තා නමුත් සීලෙන් දුර්වලභාවයට පත් වෙලායි පින්කම් සිද්ධ කරගත්තේ සීලෙන් දුර්වලභාවයට පත් වීම නිසා තිරිසන් ලෝකයට වැටුණා කලාවෝ දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ ලස්සන මාළෙක් ජීවත් වුණා. එයා දඹ ගත කරපු අය විශාල ලස්සන පින්කම් සිද්ධ කළා. නමුත් සීලෙන් දුර්වලභාවයට පත් වෙලයි පින්කම් සිද්ධ කරගත්ත පිට. සීලෙන් දුර්වලභාවයට පත් වීම නිසා තිරිසන් ලෝකයට වැටෙනවා. කළා වූ පින්කම් නිසා තිරිසන් ලෝකයේදී විචිත්‍ර භාවයක් ලැබෙනවා කියලා බුදුජානක මහන්සේ දේශනා කරනවා පිට. දැන් අපි මේ දිව්‍ය ලෝක ගැන කතා කරන নামক සුදු පාට දුඹුරු පාට නෙමෙයි මොනරාමේ වර්ණය යම්සේ විචිත්‍රද එවැනි විචිත්‍ර වර්ණයක් තමයි මේ දිව්‍ය අජානීය අස්වැයක් තිබිලා තියෙන්නේ ආ කරගන්න. සීලේ දුර්වලභාවයට පත් වීම නිසා දෙවියෙක් දිව්‍යාංගනාවක් කියන තැනට යන්න පුළුවන්කම ලැබුණේ නැහැ. දිව්‍ය බලවල දිව්‍ය පිරිසන් සතු වෙලා උපත්ය සකස් කරගන්න අපිට. දැන් අපේ රටේ අප්‍රමාණ පින්කම් සිද්ධ වෙන රටක් වෙසක් කාලේ ගත්තත් පොසත් කාලේ ගත්තත් අප්‍රමාණ පින්කම් සිද්ධ වෙනවා. නමුත් සමහර කරන්නේ. බොරු කියමින් තමයි පින්කම් සිද්ධ කරන්නේ. මිච්ඡා ආදීනෙන් සොයාගත් මුදලින් තමයි පින්කම් සිද්ධ කරන්නේ. සීලෙන් දුර්වලභාවයට පත් වෙලා පිනන්නේ. සීලෙන් දුර්වලභාවයට පත් වීම නිසා සතර මේ සම්මා සම්බුද්ධ ශාසනයේ දක්ෂයෙක් ඉන්නවා. ඒ දක්ෂයා මොකද කරන්නේ? සිල්පද ආරක්ෂා කරගෙන පින්කම් සිද්ධ කරලා සුගතියට යනවා පින්කම්. දැන් මේ පින්කම සිද්ධ කරපු ඒ සුජීව මහත්මයතුළු ඒ කල්යාණ මිත්‍ර පිරිස චිරාත් කාලය ලබනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පිටුනේ. බුදුරජාණන් වහන්සේගේ කාලේ ලස්සන දෙවි කෙනෙක් ජීවත් වුණා. ඒ දෙවියාගේ නම පිටුනේ මාළභාරී දෙවියා. මේ මාළභාරී දෙවියා බුදුරජාණන් වහන්සේගේ කාලේ දඹදිව ජීවත් වෙච්ච මහන්සේ. බුදුරජාණන් වහන්සේ අරමුණ ප්‍රභූ ජීවිත ගත කරන මිනිස්සුව කොච්චර ඉන්නවද කියලා මේ මහේශාක්‍ය භාවයේ මේ ප්‍රභූ භාවය කියන්නේ මොකක්ද? පෙර ජීවිතේ සිල්පද ආරක්ෂා කරගෙන කළා වූ පින්කම් වල අසිරියමයි පින්නුනේ. ඒ අසිරියයි මේ මහේශාක්‍ය භාවයේ ප්‍රභූ භාවය කියන්නේ. එනම් බලන්න අදක්ෂයා සිල්පද බිඳගෙන පින්කම් සිද්ධ කරලා දුක කියලා යනවා. දක්ෂයා සිල්පද සුඛ කියලා. නමුත් මේ සාමා පින්කම් සිද්ධ කරලා දුගතියට වැටෙනවා. දක්ෂයා සිල්පද ආරක්ෂා කරගෙන පින්කම් සිද්ධ කරලා සුගතියට යනවා. වඩා දක්ෂයා මේ සුගතිය දුගතිය දෙකම අනිත්‍යයි කියලා දැකලා මේ කුසල් සංස්කාරයේ අකුසල් සංස්කාරයේ දෙකම විපාක දීලා අනිත්‍ය වෙන බව දැකලා විදර්ශනා නුවණ ප්‍රඥාව ඇති කරගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එනම් මේ දක්ෂාව උපතක් අපි ලබලා තියෙනවා පින්නතුනි. දෙවියාට වඩා ශ්‍රේෂ්ඨ උපතක් අපි ලබලා දෙවියා කියන කෙනාගේ පිළිසරණ සොයාගෙන යන තැනට අපිපත් වෙලා තියෙනවා. ඇයි එහෙම වෙලා තියෙන්නේ පින්නතුනි? තමා වෙනකොට പ്രേත ලෝකයට වැටුණාට පස්සේ කට දිව කුරු වෙලා උත්පත්ති ලබන්නේ පින්තුනේ. එතකොට මේ പ്രേත ලෝකේ ජීවත් වෙනවා කාමේ වරදවා හැසිරීම නිසා പ്രേත ලෝකයට වැටුණාය. කාමේ වරදවා හැසිරීම නිසා പ്രേත ලෝකයට වැටෙන പ്രേතයෝ പ്രേතියෝ ඕපපාතිකව උපත ලබනකොටම මේ මුළු ශරීරෙම කුරු වෙලා වන වෙලා උත්පත්ති ලබන්නේ පින්තුනේ. ශරීරෙම ශරීරයේ දානගෙන මේ ප්‍රේතයන් ප්‍රේතියන් අනිත් ප්‍රේතයන් ළඟට යනවා කාමයේ ඉල්ලගෙන කිසිම කෙනෙක් දුකෙන් දුකටම මේ මිනිස්සුපත් වෙනවා පින්නතුනේ. ඒගොල්ලෝ දන්නේ නැහැ ඒගොල්ලෝ මැරුණාට පස්සේ නැවත උපදිනවා හිතුවා. මම පාත්‍රයේ පියන වහලා අභිවාදන සීලිස්ස කියන වචන දෙක විතරයි කිව්වේ පිල්ලෙන්න. ඒ අම්මා කියනවා හාමුදුරනේ අපිට පින් අවශ්‍ය නැහැ කියලා. බලන්න විද්‍යානුස්තික ගාමයේ කොයිසා අකුසලයන් කරා අපි ඇදලා දානවාද කියලා. බුදුරජාණන් වහන්සේ දකිනින් මේ ශේෂ්ඨ මාන පහ ගැන හිතන්න. හිතලා ඔබ රක්ෂ වෙන්න පිටුනේ මම මේ ශේෂ්ඨ මරණ පහෙන් එක මේ ජීවිතේ අත්විඳිනවා කියන චින්තය ඇති කරගන්න. එහෙම ඇති කරගෙන මේ ගමනේ යද්දී ඔබ මුලින්ම දකින්න ඕනේ ඔබට මේ ශේෂ්ඨ උපත ලබලා දුන්නේ කවුද කියලා. මොකද අපි හැම වෙලාවෙම හිතන්නේ අපිට මේ ඔබට මේ ජීවිතේ මේ අම්මා කවදාකවත් ලැබෙන්නේ නැහැ පිටුනේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබගේ කෙලවර කරන්නේ ඒ ශේෂ මරණ පහ කරා යන ගමනේදී මේ ශේෂ උපත ඔබට ලබන දුන්නේ පෙරවන් කෙරෙහි සත්‍තාවක් සීලයක් දානයක් දින ධර්මතාවයන් විසින්මයි පිළිගන්නේ එහෙනම් මේ ජීවත් වෙනවා පිටුනේ. එහෙනම් ධර්මය පාපිටම මේ ලෝකේ සම්නිත්‍යකව තියෙනවා. නමුත් මෙහෙම ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා අනා සඳහා ඊළඟ ජීවිතේ නැවත එකට එකතු වෙවි කියලා. එනම් නිවේ පරමාදර්ශී චරිත ඔබේ ජීවිතේ පරමාදර්ශය බවට පත් කරගන්න පිණිසුනේ. නමුත් වර්තමාන සමාජයේ පරමාදර්ශී චරිත බවට පත් කරගන්නේ කවුද? මෙතන මහා භයානක විනාශකාරී දෙයක් සිද්ධ වෙනවා පින්වතුනි. බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එනිසා මේ ධර්ම මාර්ගයෙන් අපි මුලින්ම හිස් කරන්නේ මොකද්ද? සක්කාය දිට්ඨියයි. සක්කාය දිට්ඨිය කියන්නේ මමත්වයේ දැරිභාවයයි. එහෙනම් මේ ධර්ම මාර්ගය තුල කොතනකවත් මාන්නය වැඩෙන්න කියන්න බෑ. මාන්නය වැඩෙනවා කියන්නේ සක්කාය දිට්ඨිය වැඩි කරගන්න එකයි. ධර්ම මාර්ගයේ පමණ සෑම පියවරක් පාසා අපි හිස් කිරීම කොයි සිද්ධ කරන්න පිටුනේ. සඳහන් කරනවා පින්තුනි පසු කාලීනව බෝධි බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට කියනවා ආනන්ද මම මේ මහා සාගරයේ ජලය පරාද වෙන තරමට රුධිරය දන් දුන්නා මම මේ මහා කුලයේ පස් පරාද වෙන තරමට ශරීර මාංශ දන් දුන්නා විෂවක් වෙනදක් රටක් රාජ්‍යයක් ධර්මයේ මුණුපුරක් ලබනද මේ utamai. Ipasi sinuat kumani ang ina umat සුජාතාවගේ කෙනෙකුට දාන ඔබ මමත් වැනි අසරණ සත්වයින් සොයසලා නිවනේ මාර්ගයමයි කියලා දුන්නේ. අවසාන පිළිවන් මණ්ඩලයේ සැතපීලා අවසාන වචනේ ඇතුළත මොකද උන්වහන්සේ ලෝකයාට කියන්නේ? මහණෙනි සියලු සංස්කාරයෝ අනිත්‍යයි. සියලු සංස්කාරයෝ කියන්නේ

Right.

Música දකින්න අන්න ශ්‍රද්ධාව අපි විදර්ශනා නුවණින් දකිනවා පිටුනේ. එතනදී අපි බුදුරජාණන් වහන්සේගේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ බැදී යන්නේ නැහැ. ඒ ඒ ධර්මතා ශක්තිමත් නොවේ බුද්ධාංශකයේ විදර්ශනා නුවණින් දකින්න යන්න එපා. එහෙම කළොත් අප්‍රමාණ වෙනවා. ඒ නිසා මුලින්ම මූලිකා සද්ධාමෙන් බැහැර වෙන්න. දෙවෙනිව බුද්ධාංශකයේ බුදු ගුණයන්ගේ ජීවිතය පුරව ගන්න. අන්න ඊට පස්සේ බුද්ධාංශකයේ අනිත්‍යභාවය දකින්න. එහෙම දකින්නේ අචල සද්ධාව ඇති කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟ කාරණය පිළිබඳව සීලය ආර්ය සීලයක් හැටියට පත් කරගන්න.

Yeah.

Thank you. Thank you. Não gosto de के ने ಸಂಸಾರಕ್ಕೆ ಜೋಡಿಸ तीन प्रकाशकला प्रकाश से विज्ञान के ने जोड़ सब किया तीन जो क्रियात्मक भावित විඥානයක් කියන කාරණා තුන. රහතන් වහන්සේගේ මේ කාරණා තුන එකතු වෙනවා. ඒ කියන්නේ රහතන් වහන්සේ තුල පස්සේ සිද්ධ වෙනවා. දැන්නා දැක්කා කියන තැන රහතන් වහන්සේ ඉන්නවා. නමුත් දැන්නා දැක්කා කියන පස්සේ ළඟදී රහතන් වහන්සේ ඕනෑම රූපයක් අනිත්‍යයි කියලා දකින්න දක්ෂයි. ඒ ආදී පිළිදලා තියෙන්නේ. එහෙනම් පස්සේ කියන අනිත්‍යයේ අනිත්‍යය කියලා දැක්කනම් වේදනාවක් ඇති වෙනවද? පස්සේ අනිත්‍යය කියලා දැක්කම වේදනාවක් ඇති වෙනවද? ඇති වෙනවද? වේදනාවක් ඇති වෙන්නේ නැත්නම් සංඥාවක්, වේදනාවක්, සංස්කාරයක් ඇති වෙනවද විඥානයක්? නැහැ. එහෙනම් පස්සේ ළඟදීම රහතන්

Bye. Thank you.

කුසලයේ තුල කොටු කරනවා. කුසලයේ තුල කොටු කරන්නේ කොහොමද? ඔබ පීඨා කරමින් සීල් සමාදන් වෙමින් මෛත්‍රිය එහෙම නැතුව මේ नाम कराने Stay there. සතරපායි වෙන්න කැමති වෙන්නේ කියලා. මම මෙතනින් ධර්ම දේශනාව සමාප්ත කරනවා. මම මේ දේශනා කරපු ධර්මයේ මම මොකක් හරි අහන්න ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න මම දන්නවා නම් උත්තර දෙන්නම් ධර්මයක් ගන්න නැහැ කියලා කියන්න. මොනවාරි අහන්න ඒ නිසා මේ වෙලාවේ පරිස්කාර පූජා කිරීම ආදියට කලබල වෙන්න එපා කියලා මතක් කරනවා. ඒ නිසාවෙන් බොහෝ දෙනෙක් Taman පිළිබඳ ධර්ම ගැටලු විසඳා ගැනීමට මේ පැමිණලා තිබෙනවා. නැවත මේ ප්‍රදේශයේ ස්වාමීන් වහන්සේට කාලයකට පැමිණෙන්නට වෙන්නේ. ඒ නිසා සමහර විට ඒ නිසාවෙන් බොහෝ දෙනා කරුණාවෙන් මතක් කරනවා කිසි කෙනෙක් නැගිටින්නේ නැතුව කලබල කරන්නේ නැතුව ඔය ඉන්න තැන්වලම රැඳී සිටින්න අපේ ගෞරවනීය මහා සංඝරත්නයට පවා උන්වහන්සේගෙන් අසා දැනගන්නට ප්‍රශ්න කාරණා තිබෙන නිසා ඔබට තිබෙන ගැටලු මෙහිදී එළීමේ අපට අසලා විමසන්න පුළුවන් ඒ නිසා බොහෝ නිශ්ශබ්දව රැඳී සිටින්න කියලා අපි කරුණාවෙන් මතක් කර සිටිනවා හොඳයි අවසරයි අපගරු ස්වාමීන් වහන්සේ මම ප්‍රශ්න දෙකක් අහන්න බලාපොරොත්තු වෙන පළමු ප්‍රශ්නය අහන්න අර ස්වාමීන් වහන්සේ අද මේ සමාජයේ සාකච්ඡා කතාවක් තියෙන විශ්ව ශක්තිය කියලා යම්සි කතාවක් ඒ කියන්නේ විශ්ව ශක්තිය වලින් මේ ලෙඩසුවපත් කරන එවනම් සාමාන්‍ය ත්‍රිපිටක ධර්මයට අදාළද බුදුරජාණන් වහන්සේ නිවන් දේශනා කළ දේවල් සහ නැත්නම් චිත්ත සම්පේ කියන දෙයක් වෙලට තියෙන්නේ නේද? හැලොක්කර ස්වාමීන් වහන්සේ අපිට පිළිතුරක් දෙන්නේ කරුණාවෙන් ඉඳස්. මෙහෙමයි සායනාන්ද දැන් ඔය විශ්ව ශක්තිය කියලා දෙයක් ඔය උගාක් දැක්ක තියාම තමගේ මනසේ ශාස්ත්‍රයේ යම් යම් තමගේ හැකියාවන් තුළින් වැඩිවෙන කිරීමේ ප්‍රශ්න. නමුත් බුදුරජාණන් වහන්සේ නමක් ස්වාමීන් වහන්සේ ඔවැනි දේවල් කොටනකොට අපිට අනුමත කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ලෝකේ පනවන්නේ සංස්කාරයන්ට යට කරලා. මේ ලෝකයේ තුල අපි මේ ඇස් දෙකෙන් යමක් දකිනවා නම් ස්වාමීන් වහන්සේ ඒ දකින කොතැනකවත් කාටවත් අසාධාරණයක් සිද්ධ වෙලා නැහැ. මේ ලෝකේ කිසිම කෙනෙකුට කොතැනකවත් අසාධාරණයක් මොකද අපි කරපු දේ අපි මේ ලබලා තියෙනවා. යමෙක් මේ මොහොතේ hina වෙනවා නම් ඒ යා hina වෙන්නේ යා සංසාරේ කවුරු හරි සතු කරලා කියනවා. යමෙක් මේ මොහොතේ අඬනවා නම් එයා මේ මොහොතේ අඬන්නේ කරන්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මය උපයෝගී කරගෙන බුදුරජාණන් වහන්සේ කියනවා මුලින්ම තමාට තමා මෛත්‍රිය කරගන්න. තමාට තමා මෛත්‍රිය කරගන්නවා කියන ස්වාමීන් වහන්සේ තමා මුලින්ම සතර පායෙන් මිදෙන්න. අපි තාම සතර පායෙන් මිදලා නැත්නම් අපි තාම මට මෛත්‍රිය කරගෙන නැහැ. ඒ කියන්නේ මම නැවත ත්‍රිසංසතේ ප්‍රේතේ නිසසතේ වතුරේ වෙන තැනින් මිදලා එහෙම මිදලා නැත්නම් මම තාම මටවත් මෛත්‍රිය කරගෙන නැහැ. එහෙනම් මම තාම මටවත් නයිට්ලි කරගෙන නැත්නම් ස්වාමීන් වහන්සේ අපි විශ්ව ශක්තිය පිටිපස්සේ කියලා ලෝකයා සූපත් කරන්න යන එකෙන් වැඩ එහෙනම් බුදුරජාණන් වහන්සේ මේ උතුම් ධර්මය අපිට අවබෝධ කරන්නේ මේ ජීවිතේ සතරපාණි විදෙන කියන උත්තරයෙන් නිසා නම් මින් බහැර ලෝකයා යම් යම් ධර්මයේ ශක්තිය උපයෝගී කරගෙන මෛත්‍රී ශක්තිය සමාධි ශක්තිය උපයෝගී කරගෙන එවැනි ලෝකාභාස ග්‍රාකර්ෂණයට යනවා. ඒව ඇත්තක්. ඒව ඇත්ත බලයක් තියෙනවා. මොකද මෛත්‍රිය කියන්නේ ශක්තිය. එමේ ශක්තිය තුලින් තව කෙනෙකුට කියනා වූ යම් රෝගයක් අඩු වෙන්න පුළුවන්. ඒක නැත්තේ නෑ. කියලා. නම් ධර්මය කියන්නේ එවැනි ආශ්‍රයන් කරා යන ගමනක් නෙමෙයි. ධර්මය කියන්නේ මේ සැබෑ දුකෙන් මිදෙන්න යන ගමනක් තමයි. ස්වාමීනි ඊළඟට දෙවෙනි ප්‍රශ්නය දැන් ඔබ වහන්සේ දේශනා කළ මේ සෝවාන් ඵලයේ ලබා ගැනීම පිළිබඳව අදිෂ්ඨාන කරගන්න තියෙන වහන්සේ දේශනාවෙන් ප්‍රකාශ වෙනවා. දැන් සමාජයේ අපි කියමු බුදුබව ප්‍රාර්ථනා කරන යම් බෝධිසත්ව කෙනෙක් ඉන්නවා. ඒ ඇත්තෝ ඒ උත්තරයෝ මානසික ප්‍රාර්ථනා කරනවා කියන අපේ ධර්මයේ කියන සත්පසංකේ කල්පලක්ෂය වචනයෙන් ප්‍රාර්ථනා කරන කියන නමාසංකේ කල්පලක්ෂය එවැනි ප්‍රාර්ථනා කරන සසර බොහෝ දිගු ගමනක ප්‍රාර්ථනා කරගෙන ආපු යම්කිසි උත්තරයෙන් සෝවාන් ඵලයේ ලැබේවා කියලා අභිෂ්ඨානයක් කිරීම කාලෝකිතද එසේ නැත්නම් උන්වහන්සේ එවැනි උත්තරයකට ඒක ලැබෙනවාද කියන එක මෙහෙමයි නායකයන් අසුදුරයන් ආසේ කොතනකවත් අපිට මේ ධර්ම මාර්ගය තුල බෝධිසත්වයෙක් වෙන්න කියන කාරණේ මතක් කරන්නේ නැහැ. නමුත් ඕ බුදුරජාණන් වහන්සේ කියන අනාගතයේදී මේ ලෝකේ නර්මදා නදියේ වැඩි කෙන සංඛ්‍යාව වඩා බුද්ධජාන වහන්සේලා පහළ වෙනවා. ඒ නිසා මේ ලෝකයේ තුල බුද්ධත්වයේ සුරාගෙන යන පිළිසකුත් තියෙනවා. ඒක අපිට නවත්තන්න බෑ. ඒක තමයි ලෝකය කියන්නේ. ලෝකේ පවතින. ඒ නිසා ලෝකේ ඒකට බලාගෙන යනවා. ඒ නිසා අපිට කවුරුවත් බුද්ධත්වයට ප්‍රාර්ථනා කරනවා ගෙපා කියලා කියන්න බෑ. නමුත් අපිට අකින්න ඕනේ බුදුරජාණන් කාරණේ අනුකල්පනා කරලා නැහැ. මොකද ඒක අපි දීර්ඝ වූ දුෂ්කර වූ මහා වේදනාකාරී ගමනක් කරනවා. මේ නිසා මේ මොහොතේ ධම්මාන දිනන්තේ මොකද ගිහිල්ලා දිව්‍ය සෝත දිව්‍ය චක්‍ර ඔස්සේ මේ මනුස්ස ලෝකේ කියන බණ අහලා එහෙම නැත්නම් අර මාර්ගඵලාදී බ්‍රහ්මයේ බණ අහලා ඔබට නිවන් කරා යන්න පුළුවන්. අවසරයි ස්වාමීන් වහන්සේ අපේ පින්වත් සිල්මෑන් කෙනෙක් විසින් යොමු කරන ප්‍රශ්නයක් තිබෙනවා. මේ වර්තමාන සමාජයේ සිල්මාතාවන් වික්ෂමී වහන්සේලා ලෙස විවිධ කොටස් වශයෙන් වෙන් වෙලා මම සින්මාකාරාවක්ය මම වික්ෂුණියක්ය කියලා දෘෂ්ටිගත වී සිටින ආකාරයක් පිළිබඳව මතක් කරලා වර්තමාන සමාජයේ තුර ඒ විදිහට ඉන්න පුළුවන් වික්ෂුණීන් වහන්සේලා නැත්නම් පිරිමැන්වරුන් වික්ෂුණීන් වහන්සේලා දෘෂ්ටිගත වීම නිවනට බාධාවත්ද කියලා මේ පිරිමැන් කෙනෙකුම අහන ලද ප්‍රශ්නයක්. මෙහෙමයි මම අපේ මන්දිර පිටුවත් එක්ක ඒ මෑණියන් වහන්සේලා ගැටෙන්නත් පුළුවන්. එහෙම. ඒක නම් මම ගැටමාද නොගැටමාද කියන කාරණේ නෙමෙයි ධර්මයේ මම විග්‍රහ කරන්නේ. එහෙම. නමුත් ධර්මයේ විග්‍රහ කරද්දී අඛණ්ඩව පැවැත්වෙනවා දිට්ඨි ශාසනය අනුගාමනය කියන්නේ. එහෙම. නිදා මහා ප්‍රජාපති කෝණයෙන් පටන් ගන්නා වූ දිට්ඨි ශාසනය බුදුරජාණන් වහන්සේ නමක් වැඩ ඉන්න පුළුවන්ද කියලා. මම මෙහෙමයි කියන ධර්මය සම්දිස්සිකෝ කියන්නේ තියනවා කියන්නේ බුදුරජාණන් වහන්සේ ජීවමානව ඉන්නවා. මොකද ධර්මයයි මේ බුදුරජාණන් වහන්සේගේ බුදුරජාණන් වහන්සේ සාස්තුන් වහන්සේට ජීවත් වෙනවා. ඒ නිසා ධර්මයේ කල්යාණ මිත්‍රෙක් කරගන්න. කියලා සම්මාස ඇස්කාන්ත කල්යාණ මිත්‍රෙක් ඇවිත්ලා මේ ධර්මයේ තමන්ගේ කල්‍යාණ මිත්‍යා කරගෙන චතුරාර්ය සත්‍ය ධර්මයේ ගමන් කරලා තමන් සෝවන් ඵලයට ආවත්